ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ජාති ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ජරා මරණ ආදී දුක් හත විභංග ප්‍රකරණයේ දක්වා තිබෙන්නේ මෙසේය තත්ථ කතමං ජාති පච්චයා ජරා මරණං අත්ථි ජරා අත්ථි මරණං තත්ථ කතමා ජරා යා තේසං තේසං සත්තානං තමහි තමහි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තච්ඡතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානි පරිපාකෝ අයං උච්චති ජරා තත්ත කතමං මරණං යාතේසං තේසං සත්තානං තමහා තමහා සන්තනිකායා චුති වචනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලි කිරියා කන්දානං බේදෝ කලේබරස්ස නික්ඛේපෝ ජීවිතීන්ද්‍රයස්ස උප්පේ උපච්ඡේදෝ ඉදං උච්චති මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චති ජාතිපච්චයා ජරා මරණං තේරුම එහි ජාතිය නිසා වන්නා වූ ජරා මරණය කවරේදයත් ජරාවක් ඇත මරණයක් ඇත එහි ජරාව කවරේදයත් ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායෙහි යම් ජරාවක් දිරණ බවක් කඩතුළු බවක්, පැසුණු බවක්, සම රැලි වැටෙන බවක්, ආයුෂයාගේ හානියක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද මේ ජරාවයයි කියනු ලැබේ. එහි මරණය කවරේදයත් ඒ ඒ සත්වනිකායෙන් යම් පහවීමක් පහවන බවක් බිඳීමක් අතුරුදහන් වීමක් මච්චුයයි කියන ලද මරණයක් මරහුගේ ක්‍රියාවක් ස්කන්ධයාගේ බිඳීමක් මල සිරුර තැබීමක් ජීවිත ඉන්ද්‍රයාගේ සිඳීමක් වේද මෙය මරණයයි කියනු ලැබේ මෙසේ මේ ජරාවද මේ මරණයද යන මේ මෙය ජාතිය නිසා වන්නා වූ ජරා මරණයයි කියනු ලැබේය යනුයි මෙහි තේරුම තත්ත කතමෝ සෝකෝ ඥාති ව්‍යසනනේන වා පුට්ටස්ස භෝග ව්‍යසනනේන වා පුට්ටස්ස රෝග ව්‍යසනේන වා පුට්ටස්ස සීල ව්‍යසනේන වා පුට්ටස්ස දිට්ඨි ව්‍යසන නේනවා පුට්ටස්ස අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිත්තත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිඤ්ජායනා දෝමනස්සං සෝකසල්ලං අයං උච්චති සෝකෝ තේරුම එහි ශෝකය කවරේ දෙයක් ඥාති වේසනෙන් හෝ මඩනා ලද්දහුගේ භෝග ව්‍යසනෙන් හෝ මඩනා ලද්දහුගේ රෝග ව්‍යසනෙන් හෝ මඩනා ලද්දහුගේ සීල ව්‍යසනෙන් හෝ මඩනා ලද්දහුගේ දිට්ටි ව්‍යසනෙන් හෝ මඩනා ලද්දහුගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූ ඔහුගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක් ශෝක කරන ආකාරයක් ශෝක කරන බවක් අභ්‍යන්තරයේහි ශෝකයක් චිත්තයාගේ දැවෙන ආකාරයක් දුක්ඛිත සිත් ඇති බවක් ශෝකනමිති හුලක් වේද මේ ශෝකයේයි කියනු ලැබේය යනුෙහි තේරුමයි తත්ත කතමෝ පරිදේවෝ ඥාති ව්‍යසනේන වා පුට්ටස්ස භෝග ව්‍යසනේන වා පුට්ටස්ස පේයාලං දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේන්වනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං වාචා විපල්ලාපෝ පලාපෝ ලාලප්පනා ලාලප්පිතත්තං අයං උච්චති පරිදේවෝ තේරුම එහි පරිදේවය කෙසේ දෙයත් ඥාති ආදී ව්‍යසනයන්ගෙන් යුක්ත වූ ඔහුගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩන ලද්දාහකුගේ මේ මගේ පුතා මේ මගේ දූයයි කිය කියා හැඬීමක් ගුණ කිය කියා හැඬීමක් මගේ පුතා මගේ පුතායයි කිය කියා අඬන ආකාරයක් ගුණ කිය කියා අඬන ආකාරයක් මගේ පුතා මගේ දූයයි කියා අඬන බවක් ගුණ කිය කියා අඬන බවක් කීමක් નિરර්ථක වචන කීමක් නැවත නැවත කීමක් නැවත නැවත කියන ආකාරයක් නැවත නැවත කියන බවක් වේද මෙය පරිදේවයයි කියනු ලැබේය යනුෙහි තේරුමයි. තත්ත්ව කතමං දුක්ඛං යං කායිකං අසාතං කායිකං දුක්ඛං කාය සම්පස්සජං අසාතං දුක්ඛං වේදිතං කාය සම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං උච්චති දුක්ඛං තේරුම එහි දුක්ඛය කවරේදයක් යම් කායික වූ අමිහිරක් කායික වූ දුකක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා අමිහිරි වූ දුක් වූ වේදිතයක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නොමිහිරි වූ වේදනාවක් වේද මෙය දුක්ඛයයි කියනු ලැබේ තත්ත කතමං දෝමනස්සං යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝ සම්පස්සජං අසාතං දුක්ඛං වේදිතං චේතෝ සම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං උච්චති දෝමනස්සං තේරුම එහි දෝමනස්සය කවරේදයත් යම් සිතෙහි වූ නොමිහිරක් සිතෙහි වූ දුකක් සිතෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නොමිහිරි වූ දුක් වූ වේදනාවක් වේද මේ දෝමනස්සයයි කියනු ලැබේය යනුයි. තත්ත කතමෝ උපායාසෝ ඥාති වේසනෙනවා පුට්ටස්ස භෝග වේසනෙනවා පුට්ටස්ස රෝග වේසනෙනවා පුට්ටස්ස සීල වේසනෙනවා පුට්ටස්ස දිට්ඨි වේසනේනවා පුට්ටස්ස අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චති උපායාසෝ තේරුම එහි උපායාසය කවරේදයත් ඥාති ව්‍යසන භෝග ව්‍යසන රෝග ව්‍යසන සීල ව්‍යසන දිට්ඨි ව්‍යසන ආදී එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවෙකුගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් පීඩිත වූයෙකුගේ සිතෙහි වෙහසක් සිතෙහි බලවත් වෙහසක් වෙහසුණු සිත් ඇති බවක් බොහෝ වෙහසුණු සිත් ඇති බවක් වේද මේ උපායාසයයි කියනු ලැබේ යනුයි කාම රූප අරූප සංඛ්‍යාත භවාත්‍රේහි කොතනක වුවද ඉපදීමක් වුවහොත් උපන් සත්වයාට ජරා මරණ දෙක ඒකාන්තේ නැතිවන්නේය. සෝග පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන පහ ඇතම් සත්වයෝ බහුල වශයෙන්ද ඇතම් සත්වයෝ අල්ප වශයෙන්ද ලබති රූප අරූප ලෝකවල සත්වයෝ ඒවා නොලබති ජරා මරණ ආදී සියල්ලම සෑම සත්වයන් විසින්ම නොලබතත් යමෙක් යමෙක් ලබත් නම් ඔවුන් ඒවා ලබනුයේ උපන් නිසාමය. නූපන් හොත් නොලබති. එබැවින් ජාතිය නිසා ජරා මරණ ආදීහු වෙතයයි කියනු ලැබේ. නාම රූප ධර්මයන්ගේ හේවත් සංස්කාර ධර්මයන්ගේ මෝරණ, පැසෙන, දිරණ ස්වභාවය ජරාවයි. තමා විසින් වැළඳ ගන්නා ලද අභ්‍යන්තරයට වැද ගන්නා ලද දෙය දවා දුබලකොට විනාශය කරාගෙන යාම ගින්නේ ස්වභාවයයි. ජරාවේ ස්වභාවයේද එයමය. ගලක් අහසට ගැසූ කලෙහි එහි නැවතීමක් නොවෙතහොත් ඒ අහසෙහිම යනු මිස නැවත කිසි කලෙක පොළොවට නොපැමිණේ. එය නැවත පොළොවට වැටෙනුයේ අහසෙහි නැවතීම සිදුවන නිසාය. ගල අහසට නැගෙන්නේ නවතින ස්වභාවයත් අරගෙනමය. එබැවින් එය මදක් ගොස් අහසේ නැවතී නැවතුණු තැන් පටන් බිමට බසින්නට පටන් ගනී. එමෙන් උපදිනා වූ සංස්කාරය ඉපදීමේ වේගයෙන්ම පවතින හොත් එය කිසි කලෙක භංගයට නොපැමිණේ. භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසාය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසාය. ජරාවෙන් ඉපදීමේ වේගය සිඳනු ලැබූ කලෙහි ඒ සංස්කාරය බංගයට හෙවත් අභාවයට පැමිණෙයි. මෙසේ ගින්නක් මෙන් උපදින සංස්කාරය දුබල කොට විනාශ මුඛයට ගෙන යන බැවින් ජරාවට ජරා ගින්නයයි කියනු ලැබේ. ජරා ගින්න Tamanගේ අභ්‍යන්තරයට පිවිසෙනු වලක්වාලිය හැකි ශක්තියක් ජරාගින්නට Taman වැළඳ ගන්නට නොහැකිවන ආනුභාවයක් ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ කිසිම සංස්කාරයකට නැත සකල සංස්කාරයෝම ජරාගින්නෙන් දැවි විනාශයට යති ජරාවට නොපැමිණ බිඳෙන සංස්කාරයකුත් නැත. එසේම ජරාවට නොපැමිණ මිය යන සත්වයක්ද නැත. මෞකුස තුලදීම මිය යන සත්වයා මිය යන්නේද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි. බිහි වූ සත්වයාගේ මරණය ගැන කියනුම කිම. ජරාව ඇසට පෙනෙන දෙයක් නොවේ. ඇසට පෙනෙනුයේ සත්ව సంతානය ජරා ගින්නෙන් දවනු ලැබීම නිසා පහළ වූ ලකුණු පමණකි. දත් නැති බව, කෙස්ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය ඒ ලකුණුය. ඒ ලකුණු ජරාව නොව ජරාවේ ඵලයෝය. ඒවා ජලස්කන්ධයක් ගලා ගිය තැන දක්නට ලැබෙන්නා වූද ලැබුගින්නක් ඇවිලුණු තැනක දක්නට ලැබෙන්නා වූද සැඩසුළඟක් hama ගිය පෙදෙසක දක්නට ලැබෙන්නා වූද සලකුණු සේ දත යුතුය ජරාගින්නෙන් දවනු ලැබූ ලකුණු සෑම වස්තුවකම සෑම ශරීරයකම සම කාලයකින් පහළවන්නක් නොවේ ඒ ඒ වස්තුවල ශරීරවල ශක්තියේ හැටියට ලකුණු පහළ වීමේ කාලය වෙනස් වෙයි. බුරුල් බිමක මිනිසුන් ගමන් කළහොත් මාර්ග සලකුණු ඉක්මනින් පෙනෙන්නට වෙයි. තද බිමක ගමන් කළහොත් සලකුණු පෙනෙන්නට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වෙයි. ගලක් උඩින් ගමන් කළහොත් මග සලකුණු පෙනෙන්නට ඊට දීර්ඝ කාලයක් ගත වෙයි. එමෙන් දුබල වස්තු දුබල ශරීරවල ජරාවෙන් දැවුණු ලකුණු කෙටි කලකින් පෙනෙන්නට වෙයි. බලවත් වස්තුවල හා බලවත් පුද්ගලයන්ගේ ශරීරවල ඒ ලකුණු පෙනෙන්නට වැඩි කලක් ගත වෙයි. දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ශරීරවල ජරාවෙන් දැවීම ඇතද ලකුණු පහළ නොවේ. සත්වයා භවෙහි පිලිසිඳ ගත්තන් පටන්ම සත්ව సంతාණයට ජරා ගින්න වැද එයින් సంతාණය වැළඳගෙන දවන්නට පටන් ගන්නේය පිලිසිඳ ගැනීමෙහි පටන්ම ඒ సంతාණයට කර්ම චිත්ත ඍතු ආහාර යන හේතුන්ගෙන් උපදිනා අලුත් රූප එක්වීමෙන් එහි වැඩිවීමක්ද වෙයි උපන් සත්වයාගේ సంతානය ජරාවෙන් දවා දුබල කිරීම මරණය කරා ගෙන යාම එක් කරුණකි. කර්ම ආදී ප්‍රත්‍යයෙන් හටගන්නා අභිනව රූපයක් වී වැඩිම අනෙක් කරුණකි. බාල කාලයේදී සත්ව సంతාණයට බහුල වශයෙන් එකතු වන අභිනව රූපයන්ගෙන් පරණ රූප දි รา දුබල වීමේ ලකුණු වැසෙයි. එබැවින් බාල කාලයේදී ජරාව ප්‍රකට නොවේ. ශාරීරය වැඩි සම්පූර්ණ වූ පසු අභිනව රූප પરම්පරාවන් එයට එක්වීම මද වෙයි. ඒකල්හි ජරා ලකුණු ප්‍රකටව පෙනෙන්නට වන්නේය. අභිනව රූප પરම්පරාව එක්වීමෙන් ශරීරයේ වැඩිමය උපන් හැම සංස්කාරයක්ම ජරාවෙන් දවන භවයේ යන මේ දෙකරුණ දෙකරුණක් හැටියට මග දෙකක් හැටියට තේරුම්ගත් කලෙහි බාල කාලයේ පටන්ම ජරාවට පැමිණෙන බව හා ජරාවට නොපැමිණෙන මිය නොයන බවද තේරුම් ගත හැකි වනු ඇත. ජරාව ඇත්තේ රූපකයට පමණක්ම නොව චිත්තචෛතසික සංඛ්‍යාත නාම ධර්මයටත් එය ඇත. එබැවින් ජරාව රූපී සත්වයන්ට පමණක් නොව අරූපී සත්වයන්ටද ඇති බව දත යුතුය. ආයු පරිච්ඡේද ජරාව, සන්තති ජරාව, ෂණික ජරාවයයි ජරාව ත්‍රිවිධ වේ. සත්වයන්ගේ ජීවන කාලය පිරිසිඳන ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. වියලි කොලයක් ගින්නට දැමුවහොත් සැනකින් අලු වෙයි. අමු කොලය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. වියලි ලී කැබැල්ල එයට වඩා මදක් ඔරොත්තු දෙයි. අමු ලී කැබැල්ල එයට වඩා මදක් ඔරොත්තු දෙයි. යකඩ කැබැල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. තඹ කැබැල්ල එයටද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදී හේතුන්ගෙන් උපන් උකුණු මකුණු මැසි මදුරු ආදී ඇතැම් කුඩා සත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබූ සතියකින් මිය යති. මදක් බලවත් වූ කර්මාදී ප්‍රත්‍යයන් නිසා උපන්නා වූ ඇතම් සත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් කොරොත්තු දෙයි. දැවීම උසුලා සිටීමට සමත් වෙයි. බලවත් කර්මාදී හේතුන් නිසා උපන් සත්වයෝ බොහෝ කල ජරාගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙයි. වැඩි කල ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ సంతාන ඇති සත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහුය උකුණු මකුණු ආදී දුබල කුඩා සතුන්ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නොවිය හැකි පමණට ඒ సంతානෙන් ජරාගින්නෙන් සතියක් තුලදීම දවන නිසාය මතුවට ජීවත් නොවිය හැකි පමණට සත්ව సంతානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කාලය ඒ ඒ සත්වයන්ගේ පරමායුෂයයි සත්වයන්ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි ජරාගින්නට අසුව මසකින් మతు ජීවත් විය නොහැන පමණට ශරීරය දුබල කළ හැකි සත්වයාගේ පරමායෂ මසකි ජරාගින්නට වර්ෂයකින් మతు ජීවත් වීමේ ශක්තිය නැතිවන ලෙස දුබල කළ හැකි සත්වයාගේ පරමාවිෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍රනීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍රහ්මයන්ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කාලයක් ගත වෙයි. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝය. මෙසේ ඒ ඒ සත්ව જાතීන්ගේ ආයුෂ පිරිසිඳන ජරාව ආයුෂ ආයු පරිච්ඡේද ජරාවයි. එක් එක් සත්ව ශරීරයක මරණයේ තෙක් නොපවත්නා වූ වරින් වර චිත්ත ඍතු ආහාරයන්ගේ ඇතිවන්නා වූ ආගන්තුක රූප પરම්පරාවෝද වෙති. අනෙක් හේතුන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවති සිඳී යන ආගන්තුක චිත්ත પરම්පරාවෝද වෙති. ආහාරයක් නොලද කලෙහි ශරීරය දුබලව පවතී. ආහාර නොලැබූ තැනැත්තාගේ හිසද ඔසවා කෙලින් තබාගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙලින් තබාගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල වී සිටින තැනැත්තාගේ ශරීරයට ආහාරයක් වැටුණ පසු ඔහුගේ අත්පාවලට නැවත පන එන්නේය. ඔහුගේ උගුරකට නැවත තෙත් වන්නේය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටස් ඔහුගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි. ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝද ජරාවෙන් තොර වූවාහු නොවේති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියලවන්නට, දවන්නට, දුබල කරන්නට පටන් ගන්නේය. ඒ හේතුවෙන් පෑ ගණනක් තුලදී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහිම සිඳී යති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යති. පෑ ගණනකින් පසු සත්වයා නැවතත් දුබල බවට පත්වන්නේ එහෙයිනි. මෙසේ පහළවන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන්ගේ දිරීම සන්තති ජරාවයි. ඒවායේ සිඳී යාම සන්තති මරණයයි. සීතය, උෂ්ණය, ධාතු කෝපය නානා ප්‍රකාර සිතිවිලි යන ආදියෙන් සත්ව సంతානෙහි මෙසේ නොඑක් විට නානාවිද රූප సంతතිහු පහළ වී දි รา සිඳී යති ඒ සියල්ලේම දිරීම సంతති ජරාවය සිඳීම సంతති මරණයය සීතය උෂ්ණය ධාතු කෝපය නානා ප්‍රකාර සිතිවිලිය යන ආදීන් සත්ව సంతානෙහි මෙසේ නොඑක් විට නානාවිද රූප సంతතිහු පහළ වී දි รา සිඳී යති ඒ සියල්ලේම දිරීම సంతති ජරාවය සිඳීම సంతති මරණයය සත්ව సంతානෙහි සමහර අවස්ථාවලදී යම්කිසි ඉෂ්ඨාරම්මණයක ප්‍රතිලාභයෙන් ප්‍රීති සහගත සිතවිලි පරම්පරාව පහළ වෙති. සමහර අවස්ථාවලදී ශෝක සහගත සිතවිලි පරම්පරාව පහළ වෙති. සමහර අවස්ථාවලදී බය සහගත සිතවිලි පරම්පරාව පහළ වෙති. සමහර අවස්ථාවලදී ක්‍රෝධ සහගත සිතවිලි පරම්පරාවෝද ඊර්ෂ්‍යා සහගත සිතවිලි පරම්පරාවෝද ලෝභ සහගත සිතවිලි පරම්පරාවෝද කරුණා සහගත සිතවිලි පරම්පරාවෝද මෛත්‍රී සහගත සිතවිලි පරම්පරාවෝද පහළ වෙති තවත් නොඑක ආකාර සිතවිලි පරම්පරාවෝද පහළ වෙති මම මෙතෙක්කල් ප්‍රීතියෙන් විසුවෙමි යයි කියනුයේ ප්‍රීති සහගත චිත්ත පරම්පරාව පැවති බව ගැනය. මෙතෙක් කල ශෝකයෙන් සිටීමේයි කියනුවේ ශෝක සහගත චිත්ත පරම්පරාව පැවති බව ගැනය. මෙතෙක් කල බියෙන් සිටීමේ කෝපෙන් සිටීමේ යන ආදී කියනුවේද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැනය. ප්‍රීති සහගත චිත්ත පරම්පරාවක් ඇතිවන්නට පටන්ගත් කලෙහි පටන් ගැනීමේ සිටම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේය. එයින් කල්යත් යත් ප්‍රීතිය මද වෙවි ගොස් අන්තිමට සම්පූර්ණයෙන්ම සිඳී යන්නේය. පළමුවෙන් ඊතා මිහිරි බවක් දැනෙන ලෙසට ඊතා බලවත් ලෙසට පටන්ගත් ප්‍රීතිය කෙමෙන් හීනවනුයේ මද වූ වාසේ දැනනුයේ දිරීමෙන් එය දුබලවන බැවිනි එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය ਸਰවාකාරයෙන් නැතිවන්නේය පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබල වීම සන්තති ජරාවය අන්තිමේදී ਸਰවාකාරයෙන් ප්‍රීතිය සිඳියාම සන්තති මරණයය යම්කිසි කරුණක් නිසා උග්‍ර කෝපයක් පහළ වූ කලෙහි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මද වූ වාසේ දැනනුයේ එය දුබල වීම නිසාය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේදී කෝපය නැති වී යයි. එකලෙහි කෝපය සංසිඳනේයයි කියනු ලැබේ. කෝපය සංසිඳීමේයයි කියනුයේ ක්‍රෝධසහගත සිත් පරම්පරාවේ සන්තති මරණයටයි. කෙමෙන් සංසිඳීම නම් සන්තති ජරාවයි. මෙසේ චිත්ත පරම්පරාවන්ගේ සන්තති ජරා මරණ දෙක සලකා ගත යුතුය. එක් නාම රූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලයේ හෙවත් පවත්නා කාලය ඊතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාද ස්ථಿತಿ භංගයයි තුනකට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් දිග නැත. පෙර නොතුබුවා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැගීම මතුවීම පහළවීම එක්තරා වේගයකි. උත්පාදයේ කියනුයේ ඒ වේගයටය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටි නවති වේගය නැවති පවත්නා අවස්ථාවට ස්ථිතියයි කියනු ලැබේ. ඉපදීමේ වේගය සංසිඳනු සමගම එය බිඳ වැටෙයි. එයට භංගය යයි කියනු ලැබේ. ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන්ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ෂණික ජරාවය එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ෂණික මරණයයි ෂණික ජරා මරණ දෙක අභිධර්මයේ උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මේ පහ පටිච්ච සමුප්පාදයේ අංග නොවන නිසාද තේරුම් ගැනීමට අපහසු වන නිසාද ඒවා ගැන විස්තරයක් නොකරනු ලැබේ. මේ පටිච්ච සමුප්පාද දේශනය අවිද්‍යාවෙන් පටන්ගෙන තිබෙනුයේ අවිද්‍යාව අහේතුකව ඇතිවන්නක් නිසා හෝ අන් සැමට පළමුවෙන් ලෝකේහි එය ඇති වූ නිසා හෝ නොවන බව පෙර කියා ඇත. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ යයි පටිච්ච සමුප්පාද දේශනය අවසන් කර තිබෙනුයේද ජරා මරණයෙන් මේ හේතුඵල පරම්පරාව කෙලවර වී යන නිසා නොවේයි. අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණයෙන් මේ චක්‍රය අරහත් මාර්ග ඥානය නැමැති කඩුවෙන් සිඳනලතුරු කාල නියමයක් නැතිව මේ හේතුඵල පරම්පරාව ඉදිරියට නොසිදී පවතින්නේය. එසේ පවත්නා බව දැක්වීම පිණිස මෙහි පටන් ගැනීමේදී දැක් වූ අවිද්‍යාව නැවතත් දැක්විය යුතුය. ඒ අවිද්‍යාව නැවත දේශනය නොකරන ලදියේ යම් කිසි කරුණක් නිසාය. එනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝද මේ සංසාර චක්‍රයට ඇතුළු කොට දැක්විය යුතුයමය. මේ හේතුඵල පරම්පරාව පිළිබඳ සෙවිය යුත්තේද මෙය දතියුත්තේද ජරා මරණ ආදී දුක් රැස ඇති නිසාය. ජාතියට අනතුරුව මේ ස්ථානයේදී ජරා මරණ ආදිය නොදක්වා මුලට සම්බන්ධ කිරීමට ජාතිපච්චය අවිජ්ජායයි අවිද්‍යාව දක්වත හොත් ජරා මරණ ආදිය දක්වන්නට තැනක් නොලැබෙයි. එබැවින් තථාගතයන් වහන්සේ වරක් වදාළ අවිද්‍යාව නැවත නොගෙන ජාතිපච්චයා ජරා මරණං යයි වදාළසේක. ජරා මරණයන් වදාරා ජරා මරණ පත්‍ය අවිජ්ජායයි දේශනය කළත් යෙදෙන්නේ නොවේ. එබැවින් එසේද නොවදාලසේක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෝ අවිද්‍යාවෙන් වෙන් නොවන අවිද්‍යාව හා බැඳී උපදිනා ධර්මයෝය. එබැවින් ශෝකාදිය වදාළ කලෙහි අවිද්‍යාවද දැක් වූයේ වන්නේය. ජාතිය නිසා ඇතිවන්නේ ජරා මරණ ආදී ධර්ම හත පමණක්ම නොවේ. සත්වයෙකුගේ ඉපදීමේ පටන් මරණය දක්වා කාලය තුල සත්ව సంతානෙහි යම් යම් ධර්ම කෙනෙක් ඇතිවෙත් නම් ජාතිය ඒ සියල්ලටම හේතු වෙයි. නූපන්නා නම් ඒවා ඇති නොවන බැවිනි. සත්වේක උපනහොත් ඔහුට සුවසංතානයට අයත් ස්කන්ධයන් නිසාද ඔහුගේ ඉන්ද්‍රියන්ට හමුවන රූපාදී ශබ්දාදී ආරම්මණයන් නිසාද අවිද්‍යාව ඒකාන්තයෙන් නැතිවන්නේය. එබැවින් දේශනා ભેදය වන නිසා තථාගතයන් වහන්සේ විසින් නමින්ගෙන අවිද්‍යාව නොවදාලේ වී නමුත් මෙහි අවිද්‍යාවද ගැනෙන බව දත යුතුය. අවිද්‍යාව ඇති වූ කලෙහි නැවතත් කර්ම රැස් කරන බැවින් කර්ම නිසා නැවත උපදින බැවින් මේ හේතුඵල පරම්පරාව නොසිදී පවතින්නේ යැයි දත යුතුයි. එහි මුලක්ද නැත්තේය. පටිච්ච සමුප්පාද දේශනය ಜಾති තුනකට සම්බන්ධව පවත්නා හැටි පහත සටහනින් බලාගත යුතුයි.